හොඳයි එහෙනම් අද ගොඩක් කාලය ගත වුණා. අද දවසේ ධර්ම සාකච්ඡාවට සහ සම්බන්ධ වුණු අපේ ස්වාමින් වහන්සේත් සම්බන්ධ වෙලා ඉන්න බව පේනවා. අපේ තම්මැන්නග මහානාම හාමුදුරුව ඒ උන්වහන්සේ ඇතුළු සහ සම්බන්ධ වුණු සියලු දෙනාටම මේ සිදු කරගත්තු කුසලය ප්‍රඥාව අවදි වීම පිණිස හේතු වේවා හැම දිනාටම සුවසේ නිවන් අවබෝධ කරන්නට මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට ලබන සතියේ ඒ කියන්නේ මාර්තු 25 අපි ධර්ම සාකච්ඡා පවත්වන්නේ නැහැ. ඊළඟ සතියේ කියන්නේ අප්‍රේල් මාසේ මුල සතියේ අපේ අලුත් මාතෘකාවකින් නැවත ධර්ම සාකච්ඡාව ආරම්භ කරනවා. හැමදෙනාම දැනුවත් කරලා ඒ සඳහා සහ සම්බන්ධ වෙන හැටියට හැමදෙනාටම මෙත් සිතින් ආරාධනා කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි. පුරා පැය දෙකකට අධික කාලයක් අප වෙනුවෙන් ධර්මයේ දේශනා කළ සහ අපගේ ගැටලුවලට පිළිතුරු සපුව වහන්සේට අප අප මේ කාලය තුළදී සිදු කරගත්තා වූ ධර්ම ධර්මයේ ඇසීමේ පින් අනුමෝදන් වේවා වහන්සේ පතන්නා වූ කාලයකදී පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට මේ කුසල කර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු